සුවපත්වන් විනෝදස්තනය. ඕකේ පොඩි එකක් දෙවි කියලා දැන් ඉතින් නම් කතා කරන්න එපා කිසිම දෙයකට තේරෙනවද? දෙයියන්ගේ නමට ඉතින් සද්ද නැතුව වැඩ ටික කරගන්න මට මේක ලියලා ඉවරයක් කරගන්න ඕනේ. කෑම ටික පුළුවන් නෝන නෝනට කිව්වා මොකක්ද තේරෙන්නේ නැහැ. කෑම ටික බැරිය පස්සේ කිව්වා මේක ලියලා ඉවරයක් වෙන්න එපා. බලන්න තව පැය භාගයයි තියෙන්නේ. පත්තරේ පිට කරන්න එපා. එහෙනම් දැන් බලාගෙන ඉන්නනේ. කිව්වා තේරෙන්නේ නැහැ මොකක්ද? මේ කැම ටික සීතල වෙනවා වගේ මේක දැන් බලන්නකො එමු බලාගෙන ඉන්නවනේ අර පත්තරේ පිට කරන්නේ මම මේ ලිපිය වෙනකන් ඒකනේ කියන්නේ එසේන්ට මේ මේ අනේ අම්මා මේ ගෑනුන්ට කිසිම කටයුත්තක බරපතලකමක් තේරෙන්නේ නැහැ කොට ලංකාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍ය මම ඉතින් කොතන අනේ විතරේ දාගන්නවා ඔහේ ඔයාට ඕන දාගන්න දීලා මේක කියලා ඉවරයක් කරා. විතර දාන්න හදනවා. විතර දාන්න හදනවා මම වැඩක් කරනවා. ශ්‍රද්ධා අපනායන ද්‍රව්‍ය තේ රබර් සහ පොල් තේ රබර් පොල් නේද ඔව් පොල් වන්න අතර තව නබෝ කලකින් මේ ඉතින් ඇඟතර වුණොත් ඇති ඇඟතර වුණොත් මම මගේ ඇඟට විචායක ඔහෙ බලා ගන්න කොහෙද වැඩක් ඇඟතර මේ මේවා ලියලා මේ වැඩේ කරගන්න නැද්ද මේ අම්මා පැටි මේවට කුණු හරප තමයි මතක් වෙන්නේ ඕ ඕනේ ඕනේ එකක් කියාගෙන මම මම ලියන මම මගේ වැඩේ මම කරනවා කෑ ගහ හොද ගන්නවා එහාට ගිහිල්ලා මම ඕනේ එකක් තින්ගා හොදා නිකන් හැදිලා ලොකෝ මේ මෙතන මේ වැඩේ වැඩි. ඉතින් තේරෙන්නේ නැහැ බලාගෙන ඉන්නේ මිනිස්සු වගකීම් යුතු වැඩක් නෑ මම කරන්නේ. මොකටද අම්මපා ඉතින් මම කියා කෑ ගහපන් ඕන තරම්. ඔව් අඟල් හතරක් ලියාගත්තා නම් මේ තීරුව ඉවර කළානේ මේ මේ කොහෙද මේ ගෙවල් වල එන්නේ මෙතන පිට මිනිහෙක් කෙනා නම් බාධා කරන්න ඒක එකක් තේ මනසෙන්ට තේරෙන්න එපා මොකක් හරි කිව්වහම කොට ලංකාවේ පහතරක ඇත්තලාපේ ආන් ආන් ඌට ඔන්න ඌට පාඩම් කරන්න මතක් වෙච්ච වෙලාව මං වැඩක් පටන් ගත්තාම තමයි මං හතුරු මං හතුරු වෙන්නේ මොකක්වත් නෙමෙයි මොනවද උඹට ඕනේ තාත්තේ මේ තාත්තේ ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසියෙන් යෝ කියන්නේ උඹට නේද මම විතරක් නෙමෙයි බා උඹටත් යෝ කියනවා ඵලයන්කොටි ඵලයන්කො ගිහිල්ලා එහාට ගිහින් පාඩම් කරහා කවදාවත් පාඩම් කරන්නේ නැති එක අද පටන් ලංකාවේ පහතරට තෙත් කලාපයේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය රබර්. තාත්තේ මේ තෝ කියන්න ගන්නේ පියු කියලා නේද? තෝ කියන්න ගන්නේ. තොට කියන්නේ පියු තම ඵලයන්ක මම කියන්නේ කිව්වා මහලා. වැඩක් කරගන්න දීලා. බලයන්නකෝ එහාට ගිහින් පාඩම් කරන් ඔගේ අනේ ඉතින් මට මට නොකියන දේවල් කියවේ කියලා එතකොට තාත්තේ තොගේ කියන්න ගන්නෙ මොකද්ද තොගේ කියන්නේ පුතා යුව බලයන්කෝ මං ඉතින් අහකට ගිහින් පාඩම් කරන් තොගේ කියන්නේ යුව බලයන් බලයන් බලයන් එහාට ගිහින් පාඩම් කරගන්න ඉතින් හරි ආ එතකොට ලංකාවේ ආ පොඩ්ඩක් එක ප්‍රශ්නයක් කියනවා මොනවද තවහන්නේ මොන එතකොට Your grandmother කියන්නේ තෝගේ ආච්චිට නේද තාත්තා? තෝගේ ආච්චිට මම මොකටද ඉතින් මේ මම බලය බලය අම්බන් ආරයට ගිහින් පාඩම් කරපන්. ඌත් එකයි ඌගේ මවුත් එකයි සොයරම එකයි. කොට ප්‍රධාන ආහාරය රබ්බර්ය. අන්න මේ වගේ විනාඩි 10ක් සබ්ජෙක්ට් බාධාවක් නැත්තම් මේක වෙන ලියලා ලියන එක කඩුවේ මේ මේ ලියලා දාන එක බාධාවක් නැත්තම් මේන්න මෙහෙම නිස්කලංක තියෙනවනම් ඔන්න ඉතින් අදහස් වෙනවා ටිකක්. ආව ඇත්තකොට ආයිවන් ආයිවන් මේ මොකද මේ යාන් කියන මාත් ඇින්නවා. අද නම් වයින්නවා. වයින්නවනේ ගෙවල් වලට ඉන්නවා කප්පෝ. අත ඇති අන්තරන් ගෙදර නෑ නෑ නම්බර් මාත්‍රේ මහදිසි වැඩක් ඒකයි මේ මේ බොහොම හදිසි වැඩක් මම මේ ගෙදරත් කෑග ගහ හිටියේ මේවා කරගන්න බෑ මම කියන්නේ ඔව් මේ මේ මේ වෙලාවේ මේ කරගන්නවා හරි සපෝට් එක තියෙන වෙලාවනේ නම්බර් මාත්‍රේ කොහෙද වැඩ නැත්තේ වැඩද වැඩද සපෝට් එක තියෙනවා නේද සපෝට් එක තියෙනවා මේ මාත්‍යාගේ මේ මේ මේ මරත් මෙම්බර් මහත්තයා කියන මම මගේ නම මහත්තයා නම්බර් මහත්තයා යන්න පොඩි මේ එහෙම නෑ අර හිතේ තියෙන එකනේ කියවනේ ඒ කියන්නේ මහත්ය මේ <clears throat> මහත්යා කොච්චර වැදගත් වැඩක් තිබුණත් මේ මහත්යාට මේ කොච්චර වැදගත් වැඩක් තිබුණත් අපි ආවොත් කොච්චර අමාරුවෙන් හරි ඒ වැඩේ තමයි කරගන්න. අපය ඔළුව ගිනි ගත්තත් මේ වැඩේ හරි. <laughs> මේ නෑ මේ හදිසිය වැඩක් ඒකයි මේ පැය භාගයයි තියෙන්නේ මේක ඉවර කරන්න පත්තරේ කරලා මේකත් හදිසිය තමයි මේ මේ ගෙදර රණ්ඩු වෙලා යාන්තම් මේ විවේකයක් ගත්තේ රටේ ඇවිදලා ඉන්නවනම් සයිලන්ස් කරගත්ත යාන්තම් දැන් මේ එක තියෙනවා 100ට 100කටත් වැඩි සපෝට් එක තියෙනවා ඔව් සපෝට් එක ඇති නෑ කියනවද ඉතින් ඒක මේ මොකද දැන් ඕන කරන්නේ මොකක්වත් දැන් අපි ඉතින් දැන් ඊයේ මීටින් එක තිබ්බා පිළිදක් තිබ්බා ඊට පිළිදක් තිබ්වා පළමුදක් තිබ්බා ඔහොම මීටින් ගානක්ම තියාගෙන ආවේ දැන් ඔන්න දැන් හෙට හෙට මේ වත්තේ මහත්මයා වත්තේ හෙට 10 එහෙනම් හෙට කතා කරගමු අපි දැන් එහෙමනම් තව යන්න ඇති නේ හුඟක් දිහාවල් වල නේද නෑ හදිසි ලිපියක් මම කියන්නේ ඔව් හදිසියෙන් තමයි මේ හිටිය ඔක්කොම කියන්නේ මේ වෙන යන්න තියෙන දැන් ඔක්කොම ගියා දැන් මේ මේ දැන් මේ තමයි මීටින් එක තියෙන්නේ අද තමයි තව පැය භාගයයි තියෙන්නේ මේක ලියලා ඉවරයක් කරන්න ඒකයි මම මේ මේ පැය භාගයක් මීටින් එකක් තියලා බෑ පැය තුනක් තියෙනවා මේ අපේ මෙම්බර් මහත්තයාට මේ සැරේ රෙකෝඩ් ගහILLක් ගන්නවා මහත්තයා පුත් එහෙම ගහපුවාම මට මොකද බං මේ කන්නේ හදිසි වැඩක් නෑ කරන්නේ උඹ කියහන් මනුස්සයර කියහන් වැඩක් නෑ හදිසි වැඩක් හින්දානේ කියන්නේ මට මතී නෑ මං කිව්වේ මම මහත්තයාට සපෝට් එක ඇති මේ සපෝට් එක දෙන්න සපෝට් එක දෙන්න මම හීනකින්වත් නෙවෙයි හිටියේ මේ හරි සපෝට් එකක් නෙවෙයි තියෙන්නේ ආ නෑ තව 5000කින් ගන්න කියන්න කියන්න කියන්න මීටින් මීටින් ගණනාවක් මේ පාරනම් බය නැතුව ගියද 5000කින් ගන්න කතා කරනවා මහත්තයා මේක මේ මම සපෝට් එක තියෙනවා ඈ සපෝට් එක තියෙනවා සම්පූර්ණ 100ට 100ට වැඩි සපෝට් එක තියෙනවා මේකගේ මම මොකටද මකි නෑ අපිට මේ තියෙන්න ඕන තමයි සපෝට් එක තියෙන්න මම මහත්තයාට මම කොහෙද ගියත් මම අපි මම බොහොම හදිස්සි වැඩක් කරන්නේ ඔය ඔය ළමයට කතා කරන්න බෑ ඔය කොල්ලන්ට කතා කරන්න මම කතා කළේ උඹට යන්න දෙයි කියන්න බං ඵලයන් කොහෙන්ද අපි මෙතන මට දැන් සරියක් දෙකක් කිව්වනේ තේරෙන්නේ නැද්ද? මං කියන්නේ මොකක්ද හරි මොන විදියට හරි තේරෙන්නේ නැහැ මිනිස්සේ හරියට වැඩක් කරනවා කියන්නේ. ඒක ළමයෙකුට තේරෙන්න ඕන ළමයිගේ මේ මේ ළමයා අපේ දත්තම තමයි. ළමයාට ලොකු එකා හරි මං කියන්නේ කිසියෝ තේරෙන්න ඕනේ මේ මිනිස්සේ හදිසි වැඩක් කරන වෙලාවට ඒක බාධා ගන්නවා. බාධා ගන්නවා. ඒක බාධා ගන්නවා. වැඩක් වැඩක් නේ කරන්නේ. ඒක නෙමෙයි. සමහර ඉන්නවනේ හරක් වාගේ බූරුවා ඕක නේද? අන්න ඕකනේ අපිට වැඩක් කරන්න බැරි. දැන් අපිට වැඩක් කරන්න බැරි ඔන්න ඕක තමයි. හැබැයි මම කතා කරනවා මේ සපෝට් එක 100ට 100ක්ම තියෙන මේ වෙලාවේ අපි දැන් හොඳට වැඩ පිළිවෙල ගෙනියන්න ඕනේ බොහොම එන්න කියන්න කොයි කොල්ලුවත් ඵලයන් මම හරියට මේ කිල්ල මේ මස් බර කියහන් වැඩක් දෙයි කියලා මම කිව්වහම යනවා කොල්ලා නෑ තේරෙන්නේ නැද්ද වැඩක් වැඩක් නෙමෙයි කරන්නේ මේ මුන් නම් මේ මේ මේ මෙවුන් මේ තිරිසන්න જાතියක් ඒක තේරෙන්නේ තේරෙන්නේ කිසිම දෙයක් තේරෙන්නේ අපිට කට ඇරලා කියන්න බෑ මං කියන්නේ gedare කාට නම් බැන්න හැකි මං මොකාට හරි මොකාට හරි මේ මෙතන කල්පනා කරන්න බෑ තේරෙන්නේ වතුර ටික උණු කර නාන්න. ඌ වතුර උණු කරන්න වතුර උණු ගන්න ඕනේ නෑ මම මම මේ වැඩක් කියලා කිව්වා නේද ගෙදර. හරියට කියහන්. වතුර උණු කරන්න. වතුර උණු කරන්න. ඒක තේරෙන්නේ නැහැ මේක. කොච්චර කිව්ව තේරෙන්නේ නැති නේ කියන්න හම්බ වෙන්නේ නැහැ මේක කියන්නේ නෝනාවරණි මහත්වරණි කියලා මම කිව්වා මව්වරණි පියවරණි කියලා මම කිව්වා තමුන්නාන්සලා වෙනුවෙන් තමුන්නාන්සලාගේ පලාතර සේවයක් කරනවා කියලා මම කිව්වා අන්තිම ලේබිල්ලුව දක්වා සටන් කරනවා කියලා මම කිව්වා එන්නම ගහන්න ඕන කිව්ව මට තමුන්නාන්සලා වෙනුවෙන් සටන් කරලා මම ජයක් ගන්නවායි කියන එකත් මම කිව්වා මේ මොකද ඒක කෑ ගහන්නේ උතන කිව්වට තේරෙන්නේ මිනිස්සු වතුර ටික නිවෙන තා පොල් කට් ටිකක් දාන්න. යකෝ කිව්වහම මේ මම බලයන් යන්න මෙතන. ඔය ෆෑ කියනවා. වැඩකට වැඩක් කරන වෙලාවෙදී. මේකම මේ කොයි එකක්ද කියලා බලා මං කියන්නේ මොන මොන බෝරුවට හරි මේක තේරෙන්නේ තේරෙන්නේ තේරෙන්නේ බෝරුවෙක්ද මන් දන්නේ බලන්න කතා කරන්නේ වැඩක් කියනකොට සම්පූර්ණ සපෝට් එක අයි කලුවා මට කිව්වන්නේ සරියද්දකම් මෙතන මම වැඩක් කරේ කියලා මට කියන්න විදිහක් නැහැ වෙන ක්‍රමයක් නැහැ මේක තේරෙන්න බෑ මේ වැඩේ තව විනාඩි 20යි තියෙන්නේ මේක අරින්න බෑ ලියුමිය ලිපියක් කොලා මේ කිව්වම ආලා මේ වැඩකට වැඩක් නෙමෙයි කරන්නේ. තවුසත් යනවා කොල් මං කියන්නේ මෙන්න මෙන්න මොකද කියන්නේ.